නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ චතුයි භික්ඛවේ ධම්මේ සමන්නාගතෝ භික්ඛු අබබ්බෝ පරිහානාය නිබ්බානස්සේව සම්තිකේ ඛතමේ චතුහි ඉද බික්කවේ බික්කු සීල සම්පන්නෝ හෝති ඉන්ද්‍රියේසු ගුත්තද්වාරෝ හෝති භෝජනේ මත්තඤ්ඤු හෝති චාගරියං අනුයුක්තෝ හෝති මූලාසනේ වැඩ සිටින අපේ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් සියලුම යෝගාවචර සංඝ පිරිසකින් අවසර අපි මේ තාක්කල් පවත්වන්ට යෙදුණු ධර්ම දේශනා මාලාව විශේෂයෙන්ම සුද්ධ විපස්සනාව නැත්නම් සුඛ විපස්සනාවේදී සිටින යෝගාවචරයකට ගැළපෙන විදිහට අවශ්‍ය න්‍යාය මූලධර්ම කරුණුත් අත්දැකීම් කරුණු සම කරමින් පවත්වන්නට යෙදුණා. අද මේ ධර්ම දේශනාවේ ඒ අතින් බලනකොට විශේෂයක් වශයෙන් සඳහන් කරන්න තියෙන්නේ ඒ විදිහට සමත වශයෙන් හෝ විපස්සනා වශයෙන් හෝ නොබෙදිච්ච යෝගාවචර කියන නමට ගැළපෙන කොයි කවුරුත් විසින් නිරන්තරයෙන්ම අභින්නව මෙනෙහි කටයුතු ධර්ම කොටසක් මේ අඩංගු පැවතීමයි. විශේෂයෙන්ම අපවත් විදාල මහෝපාද්‍යයන් වහන්සේ වැනි මේ තේරවාද ශාසනයේ මුල් බැසගත්තා වූ නැත්නම් තේරවාද ශාසනයේ කොටියක් දජයක් පතාකයක් වැනිව කරුණු අද්දකීම් ඒ වාගේම ආදර්ශ පෙන්වමින් ගත කර මහෝත්තමයන්න් වහන්සේලා නිතර පරිහරණය කරපු නිතරම උපදෙස් දීපු කරුණු රාශියක් මේ සූත්‍රයේ සඳහන් වෙනවා. තවත් විශේෂයෙන්ම මේ සූත්‍රය ගැන සඳහන් කරනවා නම් මූලික හැඳින්වීමක් වශයෙන් කරුණු කීපයක් පොදු වශයෙන් මතක් කරන්න පුළුවන් අපි යෝගාවචර වශයෙන් මතක් කර ගන්න පුළුවන්. ඒ මොකද මෙහි කියවෙන කරුණු භාවනාවට නැත්නම් ශාසනයට එහෙම නැත්නම් ශික්ෂාවට ගැති වෙලා ඒ යෙදිලා ඊටාම සාදරයෙන් නොරකින් ඇත්තන්ට බොහෝම නීරසයි. මේ තියෙන කරුණ වල කිසිම ගැම්මක් කිසිම කුතුහලයක් දනවන ගතියක් නැහැ. නමුත් යම්ම යෝග ආචරයේ ඊටාමත්ම සාදරයෙන් ඊටාමත්ම විස්තර ගරු කරමින් ශාසන භ්‍රමචර්යාවේ එහෙම නැතිනම් මේ සීල ශික්ෂා සමාධි ශික්ෂා ප්‍රඥා ශික්ෂා කියන මේ ත්‍රිවිධ ශික්ෂාය ගත කරනවා නම් එහෙව් කෙනාට මේ ධර්මයේ විශේෂ මිහිරියාවක් පවතිනවා. විශේෂ රසවත් බවක් පවතිනවා. සාදර බවක් පවතිනවා. ඒ නිසා එක එකනෙක් වශයෙන් අප අපිට මේ සූත්‍රයේ සඳහන් වෙන කරුණු හරියට හැඩවෙන්න කැමැති තරුණ කාන්තාවට හෝ තරුණ පුරුෂයෙකුට ආදාසයක් කන්නාඩියක් වාගේ යෝගාවචර ජීවිතයට තමංගේ ප්‍රතිකර රූපය දැක ගන්න පුළුවන් කාරණාවක් වශයෙන් සඳහන් කරන්න පුළුවන්. තවත් එකක් වශයෙන් සඳහන් කරනවා නම් ලෝකයේ විවිධ ශාසන පවතිනවා. සමහර ශාසන සම්‍යක් ශාසන සමහර ඒවා මිත්‍යා ශාසන. මේ බොහෝ ශාසනවලත් ශාසනයක් එකම නැත්නම් ධර්මයක් එහෙම නැත්නම් ආගම් නිකායක් සමගම ඒ ඒ නිකායට අදාළ හික්මීම් පවතිනවා. නමුත් මේ අතරතුර බණහන අය වශයෙන් විශේෂයෙන් හඳුන්වලා දෙන්න දෙයක් නැහැ. ශ්‍රේෂ්ඨ තැනක්, විශේෂ තැනක් මේ අපි මේ ගත කරන සම්්‍යක් සම්බුද්ධ ශාසනයේ පවතින. ඒ නිසායි මේ පිරිසක් වශයෙන් පූර්ණ කාලීනව ජීවිත පරිත්‍යාගයෙන් මේ වගේ කටයුතු වල යෙදෙන්නේ. මේ අනුව බලනකොට කාරණානුකූලව කල්පනා කරන කෙනාට න්‍යායානුකූලව කල්පනා කරන කෙනෙකුට උනත් අනෙකුත් නිකායාන්තර වෙනස්කම් සමග මේ තේරවාදී කොහොමද මේ බුදුරජාණන් වහන්සේගේ ගැඹුරු ශාසන පණිවිඩය මෙච්චර කාලයක් පැවතුනේ කියන රහස හොයලා බැලුවොත් දැන් අවුරුදු 2500 ගානකට වඩා තවමත් සජීව පැවතුනේ කොහොමද කියලා හොයලා බැලුවොත් අන්න ඒ ප්‍රශ්නෙට උත්තර ලබා දෙන්නේ මෙන්න මෙවැනි වූ සවිස්තර හික්මීම් ස්වරූපවලයි. මේ හික්මන ස්වරූප මේ තේරවාද සාසනයේ සජීවීව පැවතුණා. අනිකුත් නිකායවල එවැනි හික්මීම් ධර්මයේ පොත්පත් වලට එක්ක සීමා වෙලා තියෙනවා. එහෙම නැත්නම් වැඳුම් පිදුම් වලට සීමා වෙලා තියෙනවා. මේ නිසා මෙවැනි සූත්‍ර පාඨවල සඳහන් දේවල් කියවීමේදී පරිහරණය කිරීමේදී එහි නොයදෙන්නාට එහෙම නැත්නම් ඒ පිළිබඳව ඇදහිල්ලෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු නොකරන්නාට මේ නීරස බවක් පවතිනවා. මේ අනුව සමහරත්ව පවතින දැන් ශාසනේ පණ නැහැ කිය. දැන් ශාසනේ මැරිලයි කියලා. දැන් ශාසනේ ප්‍රතිඵල මාර්ගඵල ලබන්න අපහසුයි කියලා. ඒ මොකද මෙන්න මේ පුංචි කරුණු මරණ නිසා. මේ පුංචි කරුණු වලට පණ නොදෙන නිසා. මේ නිසා දැනටත් ශාසනයේ පණ දෙමින් ගත කරන මහෝත්තම ආනන් වහන්සේලා හරියට කියනවා නම් මහා කැලේක මැද ගත කරන දලසහිත මහා හස්ති රාජ්‍යෝ වාගේ මේ ශාසනයේ කටයුතු කරන ඇත්තෝ ඒ තමන්ගේ ගුණ චරිත ඒ තමන්ගේ ශාසනික ජීවය ඔප්නම් වන්නේ මෙන්න මේ ධර්ම වලට දැනදීම නිසා. ඒ නිසා ශාසනයේ දියුණුව පතන ඉදිරියට බලාපොරොත්තු වෙන පරිහානියක් බලාපොරොත්තු නොවන නිවනට ලං වෙන්න කැමැති සෑම සියලු කෙනෙක්ම නිතරම පරිහරණය කළ යුතු වටිනා ධර්මයි. මේ ධර්මයේ ඒ ධර්ම වශයෙන් විශේෂ කැපිපේන ගතියක් උනන්දු කරන ගතියක් එහෙම නැත්නම් උත්සුක කරන ගතියක් නැහැ. අපි යම් තාක්කේ ධර්ම ඉතාම සියුම් වශයෙන් තේරුම් අරගෙන ඒ ධර්ම අප විසින් යෝගාවචර පිළිස විසින් යම් තාක් රකින්නවද ඒ යෝගාවචරය ධර්මයේ ආරක්ෂාවට ලක් වෙනවා යම් තාක් අපි මේ ධර්මය ආරක්ෂා කරනවාද ඒ තාක් අපට ධර්ම ආරක්ෂාව ලැබෙනවා ඒ නිසා මේ මූලික හඳුන්වීම් දීමක් වශයෙන් මේ ඉදිරිපත් කරන්න යෙදුනේ මේ සූත්‍රයේ අඩංගු කරුණු එක එකක් සවිස්තර විස්තර කිරීමට පෙර ආතුවයි. මේ සූත්‍රය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ සංග්‍රහ වෙන සූත්‍රයක් නම වශයෙන් සඳහන් කරලා තියෙන්නේ අපරිහානීය සූත්‍රය කියලා. පරිහානීය කියන වචනය සාමාන්‍ය සිංහලයේ භාවිත වෙනවා. පිරිහීම පරාභවය කියන වචනයත් මේක පාලි වචනයක්. සඳහන පිරිහීම කියනකොට අපට වැටහෙනවා. ඒ පිරිහීම අද ශාසනය ගැන කතා කරනකොට බොහෝ විට රැව් පිළිරව් දෙන වචනයක්. ශාසනය පිරිහෙනවා, සංඝයා වශයෙන් පිරිහෙනවා, සීලේ වශයෙන් පිරිහෙනවා කියන වචනේ. නමුත් බුදුරජාණන් වහන්සේ වැනි සියල්ල දක්නා වූත්, සියල්ල දන්නා වූත් ඒ සර්වඥතා ඥාණයට මේ පිරිහීම කියන වචනය අලුත් දෙයක් නෙවෙයි. මොකද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුක දේශනාවේම සඳහන් වෙනවා තමන් වහන්සේගේ සම්්‍යක් අදිස්ථානයක් වශයෙන් මේ ශාසනය 5000ක් කල් පවතිනවා. නමුත් ඉදිරියට එනකොට එනකොට එහි යම් යම් ගුණ අතින් පිරිහීමක් සිද්ධ වෙලා ක්‍රමයෙන් දියවි යන තත්ත්වයටපත් වෙනවා. එවැනි පිරිහීමක් දියවි යාමක් වීමට ඉදනතබ තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන යම්ම යෝගාවචර පිරිසක් නැත්නම් විනීය ජනතාවක් මේ ශාසනයේ මතුමැති පහළ වෙනවනම් අන්න එවැනි ජනතාවට අත්ලක් වශයෙන් උපදේශයක් වශයෙන් තමයි මේ අපරිහානීය ධර්ම මතු කරලා පෙන්වලා තියෙන්නේ. මේ අපරිහානීය ධර්ම වලත් මේ අපරිහානීය සූත්‍රයේ සඳහන් කරන්නේ පූර්ණ කාලීනව යෝගාවචර ජීවිත ගත කරන එයටම ගත වෙච්ච පිරිසක් වශයෙන්. ඒ නිසා මෙතෙන්දී අපිට ගන්න තියෙන්නේ මේ ශාසනය කියන බාහිර ශාසනය අභ්‍යන්තර ශාසනය කියලා දෙකට බෙදලා ගත්තොත් මේ අපරිහාන සූත්‍රයේ මෙතන සඳහන් කරන්නේ අභ්‍යන්තර ශාසනය පිළිබඳව. වෙන විදිහට කියනවා නම් මේ බණ කියන බණ අහන අපට එක එක්කෙනෙක් වශයෙන් පුද්ගලිකව සලකා බැලිය යුතු කරුණකි. මේ කියන කරුණු සම්බන්ධයෙන් අපි සමූහයේ මනින්න බෑ. සමූහයේ එක එකනා මේ කරුණු එක එකක් Taman වශයෙන් හොඳට අහලා දැනගෙන එහි පිහිටලා එහි යෙදෙනවා නම් එනම් සමූහයේ ගුණත් පෙනේවි තම තමන්ගේ ගුණත් පෙනේවි ඒ නිසා මෙතනදී හොඳට පැහැදිලි කරගන්න ඕනේ මොකද්ද මේ බාහිර ශාසනය කියන්නේ මොකද්ද මේ අභ්‍යන්තර ශාසනය කියන්නේ බාහිර ශාසනයේ වශයෙන් නම් ආගම පවතිනවා ඒ ආගමානුකූලව අපිට දකින්න පුළුවන් ඒ ආගමික ස්ථාන ආගමික පුද පූජා සංස්කෘතික ලක්ෂණ සමාජ ධර්ම මේ සියල්ලක්ම බාහිර ශාසනයකට අපිට ගණන් ගන්න පුළුවන්. එහෙම බලනකොට ලෝකෙ මෙච්චර බෞද්ධ රටවල් කියනවායේ මේ රටේ මෙච්චර ප්‍රමාණයක් බෞද්ධයෝය ආදි වශයෙන් සංඛ්‍යා ලේඛන වලින් අපි මනින්නේ අපි කිරන්නේ අපි ගලපන්නේ මේ බාහිර ශාසනය. නමුත් පූර්ණ කාලීනව භාවනා කරන යෝගාවචරයේ නැත්නම් තමන්ගේ ජීවිතය ධර්මයටම ආගමටම ශාසනයටම කැපකල පුද්ගලයෙක් වශයෙන් මේ බාහිර ශාසනය නොසලකනවා නෙවෙයි එහෙම නැත්නම් බාහිර ශාසනය පැත්තකට කරනවා නෙවෙයි බාහිර ශාසනයට ඉස්සරහින් අභ්‍යන්තර ශාසනය ප්‍රමුඛතාවයේ දීලා තැන්පත් කරනවා මොකද පූර්ණ කාලීනව භාවනා කරන යෝගාවචර පිරිසක විසින් අගය කරන ඉදිරියෙන් තබා ගන්න ප්‍රමුඛතාවය දෙන අභ්‍යන්තර සාසනය ඒ කියන්නේ සීල සාසනය. ඒ කියන්නේ සමාධි සාසනය. ඒ කියන්නේ ප්‍රඥා සාසනය. එහෙම නැත්නම් සීල ශික්ෂාව, සමාධි ශික්ෂාව, ප්‍රඥා ශික්ෂාව. මේක ඒ ಗುಣ වදන, ಗುಣ సంతාන තුල පමණක් මනින්න පුළුවන්, දැක ගන්න පුළුවන් දේවල්. මෙන්න මේ විදිහේ අභ්‍යන්තර සාසනයේ වැඩනොත් තමයි බාහිර සාසනයේ ස්ථාවර භාවයක් පවතී. එහෙම නැතිව දැනට අපිට ඔය පේන ධර්මන අපිට ඔය ඇහෙන සාකච්ඡාවෙන් බාහිර සාසනයේ මොන්නේ තරම් ලොකු වෙනස්කම් ඇති වුණත්, ජීවුණු වුණත්, තහවුරු වුණත්, ස්ථිර වුණත්, විනාශ වුණත්, පැතිරලා ගියත් ඒ වෙනස ලොකු වෙනසක් ලොකු වෙනස පවතින්නේ මේ අභ්‍යන්තර සාසනයේ යම්ම එකම පුද්ගලයෙක් හෝ වේවා අදට වඩා ගැඹුරු සීලයකට හිත නමාගෙන ජීවත් වෙනවනම් සමාධියකට හිත නමාගෙන ජීවත් වෙනවනම් ප්‍රඥාවට හිත නමාගෙන ජීවත් වෙනවනම් ඒ බාහිර ශාසනය ගින්නෙන් ජලයෙන් සොර සතුරන්ගෙන් රජුන්ගෙන් වාතයෙන් කැළඹේ. නමුත් මේ අභ්‍යන්තර ශාසනයෙන් නොසැලෙන තාක්කල් බුද්ධ අධිෂ්ඨානෙ පවතී. ඒ නිසා මේ වැනි භාවනා කරන පිරිසකට මේ අපරිහානීය සූත්‍රයේ ඇති වටිනාකම මේ තරම් විස්තර කරනකොට ඒක Taman වශයෙන් විග්‍රහ කරගන්න පුළුවන් වේය කියලා මම බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි මේ සූත්‍රයේ සඳහන් වෙන කරුණු එකිනෙකක් අපි සලකා බලමු. අපි මේ දැනටත් තම තමන් වශයෙන් අත්දැකලා තියෙන යම් යම් භාවනා අත්දැකීම් තියෙනවා. ඒ වාගේම <clears throat> මූල ධර්මයේ දැනුම තියෙනවා. ඒ අනුව බලනකොට බුදුරජාණන් වහන්සේ විසින් පරිහානියටපත් වෙන්නේ නැහැ. මේ නිවන දිහාවට ලං වෙනවා. මෙන්න මේ ධර්ම හතර දැක්කොත් කියන අපි සාමාන්‍ය සිංහල සංගාගත්තොත් එවැනි අදහසක් දෙන කරුණු හතරේ මුලින්ම සඳහන් කරන්නේ සීල සම්පන්නෝ හෝති. යම්ම යෝගාවචරයේ මෙවැනි නිවනට ලංවීම පිණිස නැත්නම් මේ සම්‍යක් ශාසනයේ සත්පුරුෂ ධර්මයන්හි නොපිරිහීම පිණිස කටයුතු කරනවා නම් එවැනි පුද්ගලයේ ප්‍රධාන වශයෙන්ම සිල්වන්තෙක් වෙන්න මේක පිළිබඳව විස්තර ඉදිරිපත් කරනකොට ඉදිරිපත් කරන්නේ බුද්ධ ශාසනයේ මේ අපි පවත්වන ප්‍රතිපත්ති පූජාව අනුපූර්ව ප්‍රතිපදාව. ඒක පටන් අරගන්නේ හැකිතනින් තියෙන්න. කවදාකවත් නැති දෙයක් බලලා නොහැකි දෙයක් බලලා ඒ දේ නැති නිසා මේ දේ නොහැකි නිසා මට පටන් ගන්න බෑ කියන එකක් මේ ශාසනේ නෑ. මේ ශාසනේ තියෙන්නේ ඇති හැකි තනින් පටන් අරගන්න. ඒ පටන් අරගෙන අනුපූර්ව ශික්ෂාවෙන් ශික්ෂාව දිනු කරනවා. අනුපූර්ව ක්‍රියාවෙන් තමංගේ යෝගාවචර ක්‍රියා දිනු කරනවා. අනුපූර්ව ප්‍රතිපදාවෙන් ක්‍රමක්‍රමින් ක්‍රමක්‍රමින් ප්‍රතිපදාව ගැඹුරකට විස්තර භාවයකට පත් කරනවා. මෙන්න මේ විදිහේ ශික්ෂාවේ ක්‍රියාවේ ප්‍රතිපදාවේ වැඩපිළිවෙල කියනවා අනුපූර්ව ප්‍රතිපදාව මෙන්න මේ අනුපූර්ව ප්‍රතිපදාව නොදැනීම තමයි යෝගාවචර ජීවිත කඩාකප්පල්කාරී වෙන්න ප්‍රධාන වශයෙන් හේතු මේ නිසා සතං ධම්මං සත්පුරුෂ ධර්මය නම් නජරං උපේති කවදාකවත් ජරාවට යන්නේ කවදාකවත් දිරාවට යන්නේ ඒ මොකද සත්පුරුෂයා මේ බුදුබණ අමතක කරන්නේ දෙන පුංචි උපදේශය නමුත් අමතක කරන්න නැති නිසා දවසින් දවස දවසින් දවස පියල්ලෙන් අබ පියල්ලෙන් අබ පියල්ල තරම් හෝ දියුණුවටපත් වෙනවා. අන්න ඒ දියුණුවටපත් වෙන්න අවශ්‍ය කරන ධර්ම හතරෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රථමයෙන්ම විශේෂයෙන්ම මේ සූත්‍රය සඳහන් කරන්නේ සීල සම්පන්නෝ හෝති. මේ සීලය පරිසම්පදා මහර්ගයේ සඳහන් කරන්නේ සුත්වාන සංවරයේ පඤ්ඤා සීලමේ ඥාන අපි උපදිනකොට ඒ කන ඇහෙන්නේ නැති ඇහැපෙන්නේ නැති තත්වයක ඉඳලා යම්කිසි ලෝක ප්‍රඥප්තිය අනුව ඇහැපෙනීම කන ඇහිීම රස දැකීම ආදී දේවල් පටන් අරගෙන යන කාලේ මුල් කාලේ සීලයක නිසග්ග පිහිටීමක් ඇත්තේ නැහැ. ඒ සීලය පවතින්නේ නැහැ. උපුලිම පවතින්නේ අපේ ජීවිත පවත්වීමයි. ඊට පස්සේ ඒ මේ දේ හොඳය මේ දේ නරකය ආදී වශයෙන් අපි ගුරු දෙමව්පියන්ගෙන් හොඳ නරක තේරුම් අරගෙන ඒ හොඳ කිරීමේ සහ නරක නොකිරීමේ කටයුතු කරගෙන යනකොට කිසිම කෙනෙකුට මහා බෝසතාණන් වහන්සේ වැනි නැත්තම් පාරමිතා ධර්ම ඇති කෙනෙකුට හැර තමන් වශයෙන්ම හොඳ මේකේ තමන් වශයෙන්ම නරක මේකේ කියලා තේරුම් අරගන්න පුළුවන් ශක්තියක් ඇත්තේ නැහැ. ඒ නිසායි ලෝකයේ මේ තරම්ම අන්ධකාර ස්වරූපයකට වියවුල් ස්වරූපයකට පත් වෙලා තියෙනවා. එහෙම නැති වුණාට හැම කෙනෙක්ව පිළි අරගන්නවා මට පුළුවන්. මට තේරෙනවා. මට හොඳ නරක දැනෙනවා කියලා පටන් අරගන්නවා. මේ නිසා ලෝකේ වාද විවාද බහුල වෙලා තියෙනවා. මතවාද බහුල වෙලා තියෙනවා. නමුත් බුදු ඇහැට ඒ කියන්නේ සියල්ල දක්නා සියල්ල දන්නා සර්වඥතා ඥාණයට වැටෙනවා කවමදාකවත් ಗುಣ ජීවිතයක් අනුන්ට ඇහුම් ගන්දීමෙන් තොරව පටන් ගන්නවා. සුතමේ ඥාණයෙන් තොරව පටන් ගන්නවා. ඒ නිසා අපි ළඟ යතහ පහත්කම මු르දු මෙලෙක් භාවයක් පවතින්න ඕනේ ඇහුම් ගන්දී. සූච භාවයක් පවතින්න ඕනේ. මෙන්න මේ විදිහට ඇහුම් කන් දෙනකොට අපිට සත්පුරුෂ ධර්මත් ඇහෙනවා අසත්පුරුෂ ධර්මත් ඇහෙනවා. පාරමිතා ශක්තිය ඇති නිවන දිහාවට හිත යොමු කරපු කෙනාට නම් මේ අනුව මේ සත්පුරුෂයා මේ අසත්පුරුෂයා මේ සත්පුරුෂ ධර්මයේ මේ අසත්පුරුෂ ධර්මයේ කියලා තේරුම් අරගන්න පුළුවන්. බොහෝ දෙනාට ඇහෙන්නේ අසත්පුරුෂ ධර්ම බොහෝ දෙනා රුචිකත්වයෙන් ගරු කරන්නේ අසත්පුරුෂ ධර්ම. මේ නිසයි මේ ලෝකේ වියවුල පවතින්නේ. නමුත් මේ සූත්‍රය අනුව බුදුරජාණන් වහන්සේ අමතන්නේ ඒ අසත්පුරුෂයවත් ඒ අසත්පුරුෂ ධර්ම දේශනා කරන්නත්වත් නෙවෙයි. සත්පුරුෂ ධර්මයේ හොයන සත්පුරුෂයන් ඇසුර කිරීමට බලාපොරොත්තු වෙන ඇත්තන්ට. ඊ ඇත්තෝ නමුත් අහුම්කම්. සත්පුරුෂයෙකුට අහුම්කම් දීලා ඒ සුතමේ වශයෙන් ලැබෙන ඥානයේ පිළිගන්න. ඒ ගැළපෙන බව Taman තේරුම් ගන්න ඕනේ. තේරුම් ගත්තොත් ඒ ධර්මානුකූලව හැසිරීම සිද්ධ වෙනවා. ඒ නිසා සුත්වාන අසා සංවරේ ඥානං ඒ අනුව හැසිරීමේ ඥානයේ සඳහන් කරනවා සීලය. මේ වාගේ පූර්ණ කාලීන භාවනා කරන එහෙම නැත්නම් දසසිල් වශයෙන් සාමනීර වශයෙන් නැත්නම් උපසම්පදා වශයෙන් සීල් දකින්න ඇත්තන්ට මේ පිළිබඳව ගොඩාක් සවිස්තර අවශ්‍ය නැහැ. මොකද මේ වෙනකොටත් මේ අනුව හිතගත යුතු කාලය බොහෝමයි. නමුත් ප්‍රායෝගික පැත්ත සලකලා බැලුවොත් එහෙම නැත්නම් ආදීනව ආනිසංශ නිස්සරණ කියන පැති තුන අනුව සලකලා බැලුවොත් අවිප්පටිසාරත්ථානිකෝ ආනන්ද කුසලානි සීලා මේ කුසල සීලය සත්පුරුෂයන් විසින් හොඳයයි සම්මත කරගන්නා ලද මේ සම්‍යක් සීලී ආනිසංසය මෙන්න මේකයි කියලා බුදුජාණන් වහන්සේ දේශනා කරනවා දුවනැත්තන්ට නුනේ කලකා ගන්න අවිප්පටිසාරත්ථාය විපිලිසර බව නැතිවීම සඳහායි ආනන්ද ස්වාමීන් වහන්සේට බුද්ධ ඥානවාසේ සඳහන් කරන කෙටි අවිපටිසාරත්ථය කෝ ආනන්ද කුසලාන සීලා ඒ නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ විපිලිසර කියන හිත නිතරම කැළඹෙන චංචල ස්වරූපේ මානසික රෝගයක් සමහරුන්ට ඒක නිතර පවතින සමහරට මධ්‍යස්ථ වශයෙන් පවතින සමහරට සුළු වශයෙන් පවතින සෑම කෙනාටම නම් පවතිනවා පුතජන වශයෙන් මෙන්න මේ විපිලිසර බව පවතින තාක්කල් ඒ හිතේ සමාධියක් හිතෙන්නේ. ඒ හිතේ ප්‍රඥාවක් වැඩෙන්නේ නැහැ. හරියට දියකඩකට කුලම් වදින තාකල් කැලි කැබලිති වැටෙන තාකල් ඒ දියකඩ මුනත කඩ වෙලා පවතින. සංචලව පවතින. වැලිගතව පවතින. ඒ පවතින තාකල් කවදාකවත් ඒ දියකඩේ ඒ ගොඩ යුරේ ඡායාව වැටෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ හිත විපිලිසරව පවතින තාක්කල් වික්ෂිප්තව පවතින තාක්කල් ඒ හිතේ යථා ස්වરૂපය දැක ගන්නත් බෑ ඒ හිතට ලෝකේ යථා ස්වરૂපය දැක ගන්න මේ නිසා බුදුරජාණන් වහන්සේ මුලින්ම අන්න එවැනි හිතේ යථා ස්වરૂපයේ වශයෙන් හිතේ තැන්පත් භාවයත් ඒ තැන්පත් භාවය තුල ලෝකේ යථා ස්වરૂපේ දැක ගන්න ප්‍රඥාවත් කියන මේ දෙවැනි දෙකවැනි ගැඹුරු ධර්ම වලට යන්න නම් හිත හිත වශයෙන් තැන්පත් වෙන්න විපිලිසර භවෙන් තොර වෙන්න මේකට ප්‍රතිපක්ෂ ධර්මයේ එහෙම නැත්නම් විපිලිසර භාවයේ විරුද්ධාර්ථයේ වශයෙන් දක්වන්නේ ප්‍රමුදිත භාවය ප්‍රමෝදය චිත්ත ඒකාරමණක තමන් කරන දේ පිළිබඳ ආත්ම විශ්වාසයෙන් යුක්තව එහි බැසගෙන සිටන කොට කියන ප්‍රමෝදය මේ ප්‍රමෝදය ශ්‍රමණ පය ශ්‍රමණයේ කුට්ට අයිතිවාසිකම ශ්‍රමණ ජීවිතයේ ලැබෙන ඵලයක් ඒ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මේ සීලය ශ්‍රමණ ඵලයක් වශයෙන් පාවිච්චි කරන නම් ඒ පුද්ගලයා රකින්න රකින්න සීලයක් පාස ඉති ප්‍රමෝද භාවයට පත් කරනවා. ප්‍රමුදිතස්ස පීතිජාය. මෙන්න මේ ප්‍රමුදිත වූ හිතින් කටයුතු කරනකොට සීලය හෝ වේවා සමාධි හෝ වේවා ප්‍රඥා හෝ වේවා පීතිජාය. පීති මනස කායෝ පස්සතු. යම් කිසි හිතක මේ ප්‍රීතිය නිතර ආශ්‍රය කරනවා නම් එවැනි හිතක් සහිත කායත් ප්‍රසාදයට පත් වෙනවා. ප්‍රසාද චිත්තෝ සුඛං වේදේති. එවැනි ප්‍රසාදජනක හිතක ඇති කෙනාට නිතරම චෛසික සුඛය මෙන්න මේ සුඛය තමයි සමාධියට පත් ඒ නිසා සීලය පිළිබඳව යම් කිසි කෙනෙකුට ප්‍රායෝගික වටහීමක් නැතිනම් තීරුම් අරගන්න තියෙන යමක් කිරීම නිසා කෙනෙකුගේ හිත විපිලිසර භාවයටපත් වෙනවා නම් ඒ දිනකට ඒ දේ සමාධියට ගැලපෙන්නේ. ඒ දේ ප්‍රඥාවට ගැලපෙන්නේ නැහැ. මේ නිසා සාමාන්‍ය තේරෙන භාෂාවෙන් කියනවා නම් නොකල යුත්ත නොකිරීමට කියන සීලය. කල යුත්ත කිරීම කිරීමත් නොකල යුත්ත නොකිරීමත් කියන මේ දෙක පළු දෙකම එකතු කරපුවාම ඒකට කියනවා කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨිය. හොඳ දේ කෙරුවොත් හොඳ ප්‍රතිඵල ලැබෙනවා. නරක දේ කරොත් නරක ප්‍රතිඵල ලැබෙනවා කියන මූලික ඥාන, මූලික සම්‍යක් දෘෂ්ටිය. ඒ අනුව නම් එයින් ප්‍රතිඵල ලබා ගන්නට කැමති පඬිතෙක් නම් කල යුත්තේ කරන්න ඕනේ නොකල යුත්තේ නොකරන්න මේ ශාසනයේ කල යුත්තේ කිරීමට අපි තනි වචනයෙන් කියන දානි කියලා. නොකල යුත්තේ නොකිරීමේ තනි වචනයට කියන සීලය. භාවනා කරන යෝගාවචරයට මේ සීලය කියන වචනය දන් දෙන ඇත්තන්ට වැටහෙනවට වැඩිය බොහොම ගැඹුරින් වැටේ. ගැඹුරින් වැටෙන්න අවස්ථා රාශියක් දවස පුරා කම්පි වෙනවා. ඒ කොහොමද? Taman පරියංක වාදයෙන්, සක්මන වාදයෙන්, වත්පිළිවෙත් වාදයෙන්, පිළිපාතිචාරිකා වාදයෙන්, සංභාග කිරීම, හේදීම් කටයුතු කරන වාරයක් පාස සෑම කුංචි කටයුත්තක් විශේෂීම සතිමත්ව ගත කරනවා නම් යෝගාවචරයාගේ මුළු දවසේම සිදුවෙන දේවල් අනුව දැනගන්න පුළුවන් මේ මේ කටයුතු නිසා මේ මේ පුද්ගලයන් ආශ්‍රය නිසා මේ මේ ස්ථාන නිසා මගේ හිත කැළඹෙනවා මගේ හිත වික්ෂිප්ත භාවයටපත් වෙනවා මේ දැන ගැනීම මේ දැන ගැනීම යෝගාවචරය අතුවම සිද්ධ වෙන්නේ නැතුව ඒක සබ්‍රක්‍මචාරයෙන් වහන්සේලාකින් බලාපොරොත්තු වෙනවන ගුරුවරු අතින් බලාපොරොත්තු වෙනවන රටේ පොලිසියෙන් එහෙම නැත්නම් හමුදාවෙන් නීතියෙන් බලාපොරොත්තු වෙනවන මහා අවුලක් මහා වියවුලක් සාසන විලෝපනයක් සිද්ධ වෙනවා ඒ නිසා මේ ධර්ම දේශනාවලින් බලාපොරොත්තු වෙන්නේ තමා වශයෙන් තමන් දැනගෙන රැකිය යුතු මේ කරුණු කලින්ම අහල්. ඒ අනුහැකියි. ඒ නිසා භාවනා කරන යෝගාවචරයාගේ සීලය ඉතාමත් නිසියු. ඒක හරියට හුණු පිළියම් කරපු පිටියවා. ඉතාම පුංචි කල්වපයක් වුණත් ඇති වුණොත් බොහොම කැපිලා පේනවා. මොකද කටුමැටි පිටියක් නම් ඒකට කල්වපයක් ඇති වුණාට පේන්නේ නැහැ. ඒ වාගේ තමයි මේ අමුදරුවන් රකින්නේ ගොයහ සිට කටයුතු කරන කාර්ය බහුල පුද්ගලයන්ගේ කටයුතු. ඒ නැත්තම් සීල් පදයක් අඩුණයි කියලා, පොඩි දෙයක් උණයි කියලා කොහොමඩක් කැළඹිච්ච හිතේ කැළඹිල්ල වෙනසක් නැහැ. මොහොත් සිල්වන්තයාට අනිකුත් ධර්ම වලින් සෑහෙන ප්‍රමාණයට හිත තැම්පත් වෙලා හොඳට කියලා මනලා දැනගත්තොත් දැක බලා ගන්න පුළුවන් තමන්ගේ කටයුතු වල මේ මේ කටයුතු කරනකොට සීලය නැත්තම් හිතේ විපිලිසර භාවය වැඩි වෙනවා. ඉතින් එහාට යනකොට කරුණු කාරණා කියාදීමේ වගකීම සාස්තුන් වහන්සේට නමතයක්පත් උනාට ඒ අනුව හැසිරීම සහ ප්‍රතිඵල ලබා ගැනීම ආදීන මානසංශ බුද්ධි විඳීම යෝගාවචරයටම පැවැදෙනවා. මේ නිසා ඥානීය මුසුවින්ට පටන් ගන්නවා. මේ නිසා සාමාන්‍ය ඵල ඒ කියන්නේ ශ්‍රමණ භාවයේ ඵල ලබා ගැනීමේ වගකීම මෙතන් පටන් මේ යෝගාවචරයට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙන්න පටන් ගන්නවා. මේ තමයි සීල සංවරය නිසා යෝග ජීවිතයකට ආදීනව වශයෙන් ආනිසංස වශයෙන් කරගන්න පුළුවන් සංවිධාන. මේක තවත් පැත්තකින් නැත්නම් මේකට මේ ශක්තිය දීමක් වශයෙන් තව පැත්තෙන් විග්‍රහ කරනවා නම් අපි මේ තාකල් පවත්වපු ධර්ම දේශනා අනුවත් එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ විසින් නිතරම තමන්ගේ උපදේශ අනුව කටයුතු කරමින් සැපවත් වීමට කැමැති භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා අත්තන්ට නිතරම මෙනෙහි කරමින් මේ අප්‍රමාදයේ අනුව කල්පනා කළ බැලුවත් සීය සතිය පිහිටීම අනුව කල්පනා කළ බැලුවත් ඒ අප්‍රමාදයේ අවස්ථා තුනකට කඩලා ගත්තොත් ඊටාම ගොරෝසු අමතක කිරීම. ඊටාම ගොරෝසු අප්‍රමාද. මධ්‍යස්ථ ප්‍රමාණී අමතක කිරීම. නැත්තම් මධ්‍යස්ථ ප්‍රමාණී සී නැති වැඩ. මධ්‍යස්ථ ප්‍රමාණී ප්‍රමාද. ඊ타මත්ම සියුම් අමතක කිරීම. ඊ타ම සියුම් අසිහිය ආදී වශයෙන් මේ අප්‍රමාදයේ ඕලාරිකයේ මධ්‍යස්ථයේ සියුම් වශයෙන් ගත්තොත් සීලය කියලා කියන්නේ ඊ타ම ඕලාරික ප්‍රමාදය. අප්‍රමාදය. අසීලය කියලා කියන්නේ එහෙම නැත්නම් විපිලිසරකම කියලා කියන්නේ ඕලාරික මට්ටමේ කෙලෙස් දුස්චරිතය. මේ නිසා මේක සඳහන් කරනවා කායික වාචසික දුස්චරිත. කාය දුස්චරිත, වචී දුස්චරිත. මෙවන් ඊට එහායින් තියෙනා වූ සියුම් ධර්ම වලට වඩා ඊටාත්ම ගොරෝසුයි විශේෂ කාරණේ තියෙන්නේ අනුන්ට පේන. මේ සීලය කියන ධර්මයේදී තියෙන වෙනස තමයි යම් කිසි කෙනෙක් සතෙක් මරනවන, හොරකමක් කරනවන, කාමයේ වරද වැහැසිරෙනවනම් වගේ. එහෙම නැත්නම් බොරු කියනවා, කේලාම් කියනවා, පරිස වචන කියනවා, ශිෂ්‍යත්න කතා කරනවා ආජීවර්තම සීල වශයෙන් නම් ආජීවයේ වර්ධිනවනම් එහි තියෙන ගොරෝසුකම කොච්චරද කියනවනම් අභ්‍යන්තර සාසනය වැඩිවීමට ප්‍රතිඥාදී කටයුතු කරන පුද්ගලයා තමන්ගේ సంతානීය ඉක්මවලා විතික්‍රමණය කරලා සමාජ ධර්මයක් වශයෙන් තමන්ට අනුන්ට දුක් දෙන වියුලක් ඇති කරනවා. ඒකට කියනවා සීලය කියලා. ඒ සීලය නිසා තමන්ට විතරක් නෙවෙයි හිතේ කලබීම ඇති වෙන්නේ. Tamanට විතරක් නෙවෙයි අප්‍රමාදේ පහළ වෙන්නේ අහූදුපයත් අල පහළ වෙනවා. මේ නිසා සීලය කියලා කියන්නේ විශේෂයෙන්ම පිරිසිදුටි අවස්ථාවක්. නිදර්ශනයක් වශයෙන් තේරුම් අරගන්න කාරණාවක් කියනවනම් අපි දන්නවා අද නවීන විද්‍යාවේ මේ ශරීරය පිළියම් කිරීමේ ක්‍රම විශේෂම බටහිර වෛද්‍ය ක්‍රමයේ තියෙන වැදගත් අවස්ථාවක් තමයි මේ ශල්‍යකර්ම. ශල්‍යකර්ම නිසා තමයි මේ ආයුර්වේද වෛද්‍යයේ ඉක්මවලා මේ බටහිර වෛද්‍ය ක්‍රමයේ දියුණුව. ඒ මොකද ඒ ඇත්ත මේ ශල්‍යකරණය කරන්නේ ඉතාමත්ම පිරිසිදු පරිසරයක. ජීවාණුහරණය කරපු පරිසරයක. මේ ජීවාණුහරණය කිරීම විස බීජ දුරු කිරීම සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය විවිධ ක්‍රම පිළිබඳ පරිශන කරන නිසා ඒ ඇත්ත තුවාලයක් පන්ත යුත් කරන්න ඉස්සලා විශේෂම ජීවාණුහරණය ඊට අමතරව විශේෂ සල්ලි කර්ම කරනවා නම් ඒ සඳහා සල්ලා ගාර හදාගෙන තියෙනවා උපකරණ ජීවාණුහරණය කරලා වාතාශ්‍රය ජීවාණුහරණය කරලා ඇතුල් වෙන ඇත්ත ඔක්කොම පුළුවන් තරම් ජීවාණුහරණය කරලා ඒ තුල හරියට විවෘත කරලා බෙහෙත් ගන්නලා අනවශ්‍ය කොටස් අයින් කරලා මසාල මසාල ජීවාණුහරණය කරලා සාමාන්‍ය ලෝකෙටපත් කරනවා බොහොම වේගින් සුවය මෙවැනි සල්ලි කර්ම කරනකොට අපි දන්නවා හදවතේ ශල්්‍ය කර්මයක් එහෙම නැත්නම් මොලේ ශල්්‍ය කර්මයක් කරන වෙලාවක නම් සාමාන්‍ය ජීවාණුහරණකින් කරන්න බෑ. ඒ සඳහා සම්පූර්ණ රටවල් වල කරන්නත් බෑ. විශේෂයෙන්ම දුර බැහැ රටවල් වලට කියලා විශේෂයෙන්ම ජීවාණුහරණය කරපු ඒ ශල්්‍යාගාරවල විශේෂඥ වෛද්‍යවරුන්ට කරන්න. ඉතින් එහෙම කළ යුතු හදවතේ සැස්කමක් එහෙම නැත්නම් මොලේ සැස්කමක් යම් කිසි කෙනෙක් කුස්සියක කරන්න ගියොත් කොහොම හිතෙයිද? එහෙම නැත්නම් වැසිකිළියක කරන්න ගියොත් කොහොම හිතීද? අපිට හිතා ගන්න පුළුවන් කොච්චර භයානක තත්වයකටද විවෘත වෙන්නේ කියලා. අන්න එහෙම තමයි මේ යෝගාවචරය කියලා කියන්නේ මේ කයේ වැඩ පිළිවෙලක් කරන කෙනෙක් නෙවෙයි. ඊට වඩා හාත්පසින්ම සියුම් හිතේ වැඩ පිළිවෙලක් කරනවා. ඒ හිතේ වැඩ පිළිවෙලක් කරන කෙනා හාත්පස දූවිලි සහිතන හාත්පස විස බීජ සහිතන කෙලෙස් සහිතන කෙලෙස් සහිතය තුනක් ආශ්‍රය කරන නම් කෙලෙස් සහිතය කායික වාචික කටයුතු කරනවා නම් එවැනි පුද්ගලයාගේ ශල්‍ය කර්මය කොතනින් කෙලවර වෙයිද කියලා හිතා ගන්න. මේ නිසා යෝගාවචරය තමන්ගේ ශක්ති ප්‍රමාණය කෙලස් කියන විෂ බීජ දුරු කර ගැනීමේ කායික වාචික දුෂ්චරිතයන් දුරු කර ගැනීමේ වීතික්කම කෙලස් දුරු කර ගැනීමේ කටයුත්ත ගැඹුරින් සලකනවා. ඒක නිසා තමයි සීල සම්පන්නෝ හෝති කියලා කියන්නේ පිරිසුදු භාවය. මේකාවට පුත්‍රජාන වහන්සේ සඳහන් කරන්නේ ඉන්ද්‍රියේසු බුද්ධද්වාරෝ. අපි මෙතුවා කල්මේ විස්තර කරපු ක්‍රමෙන් හැටියට අප්‍රමාදේ ගොරෝසු නැත්නම් කාටවත් වැටහෙන ඕලාරික මට්ටම වශයෙන් මේ සීලය සඳහන් කරනවා මේගාවට මධ්‍යස්ත අප්‍රමාදේ සඳහන් වෙන්නේ ඉන්ද්‍රිය සංවරය වශයෙන්. ඒ ඉන්ද්‍රිය සංවරයේ සීලේත් ඇති වෙනස නම් මේ යෝගාවචර පිටිස වගේ Taman වශයෙන්ම Taman විසින්ම වැඳලා ඉල්ලගත්ත සීල පද්ධතියක් සීල සංවර පද්ධතියක් අනුව හික්මන කෙනෙකුට නම් අස්කෝල කරකෝ කරකෝ ඒ බලන්නේ හොඳ නැහැ එන එන සාද්දානෝ කණ යොමු කරමින් තැන් තැන් වලට යමින් පණිවිඩ හුමාරු දකින්න එක හොඳ නැහැ අහන එක හොඳ නැහැ රසගේදී අනුයමින් රස හොයා යාම හොඳ නෑ. සුවඳ දේවල් හොයමින් ගඳ දේවල් ප්‍රතික්ෂේප කරමින් නාසය පිනවන්ත හදන එක හොඳ නෑ. සූපහසු යාන වාහන ඒ වාගේම ගෙවල් දොරවල් වල තියෙන ඇඳ පුටු මේස කාය සත පීම හොඳ නෑ. හිතට එන හොඳ නරක ભેදයෙන් තොර හැම හිතවිල්ලක්ම රස විඳීම හොඳ නෑ. ඒ මොකද? Taman ඉල්ලාගෙන රකින්න මේ වැදගත් සීලය නිසා. නමුත් අමුදරුවන් රකින්න ජීවිතේ කටයුතු කරන ඇත්තන්ට නම් මේක ඇති දෝෂයක් නෑ. ඒක ඒ ඇත්තන්ගේ සීලය නැත්නම් පංච සීලය නැත්නම් ගෘහාශ්‍රිත සීලය අනුව බලනකොට වැරද්දකට වැටෙන්නේ. ඒ ඇත්තෝ කරන වැඩේ මානසික අයිතිවාසිකමට යටතේ කරන්නේ. සාධාරණ නීතිය යටතේ කෙරේ. තමන්ගේ පුද්ගලික නිදහස අනුව කටයුතු කරන්නේ. ඒකක්වත් විලෝපණයකටපත් වෙන්නේ නැහැ. ඇහැ සංවර කරගත්තේ නැහැ කියලා. කන සංවර කරගත්තේ නැහැ කියලා. නමුත් යෝගාවචරයක් නම් සංවර නොකර ගන්න මුල් අවස්ථාවේම බාධා කරනවා. මොකද හිත පිපිලි කරකයි. නමුත් දෙපාර්ශ්වයටම තියෙන ආධිනවයක් තියෙනවා. ප්‍රකට ආධිනවයක් තියෙනවා. ඒ මොකද්ද මේ ඇහැ පිනවීම දිගේ කන පිනවීම දිගේ ආදී වශයෙන් අත්තා වූ මේ ඉන්ද්‍රිය ద్వාර හය දිගේ යන කෙනා පටන් ගන්නෙ නම් අහිංසකව තමයි. සාධාරණව තමයි. මම ඉදිරියට ඉදිරිපත් වෙච්ච රූපය ලස්සන වශයෙන් අංග ප්‍රත්‍යංග වශයෙන් ව්‍යංජන අනුව්‍යංජන වශයෙන් බැලුවට කාටවත් හානියක් නැහැ. ඒක සාධාරණයි. ඒ කාටවත් බාධා නැහැ කියලා තමයි පටන් අරගන්නේ. නමුත් මේ බැලීමේ පවතිනා වූ මෝහජනක ස්වરૂපේ නිසා තණ්හා දික් උපාදාන වශයෙන් කටයුතු කරන මේ ධර්ම සජීවී ධර්ම කොටස මේ තෘෂ්ණාවේ තියෙන්නේ කවදාකවත් ලදපමණින් සතු පිනසුරුක ඒ දකින්න රූපයේ හොඳ නම් ලංගෙට හිටින මගේ කරගන්න හිතෙනවා නැවත නැවත ආශ්‍රය කරන්න දීර්ඝ වශයෙන් ආශ්‍රය කරන්න හිතිලා ඉබේම උපාදානයේ දිහාට දැඩි ග්‍රහණයේ දිහාට වැඩෙන ස්වරූපයක් තියෙනවා. නිට්ටියක් පවතී. මේ නෙත්‍ය නිසා පුද්ගලයා මුලින්ම පැවතිච්ච මෝහය නිසා මෝහය අනුව මේ නෙත්‍ය වැඩෙනවා. අංකුරයේ දිගට වැඩිලා අවසානයේදී සාධාරණෝ හෝ වේවා අසාධාරණෝ හෝ වේවා තමන්ට දුක් වී හෝ වේවා අනුන්ට දුක් වී හෝ වේවා මේ රූපේ ලං කර ගැනීමට කයින් පවා දුස්චරිත කරන්න ඉඩ තියෙනවා. වචනයෙන් පවා දුස්චරිත කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ ඉන්දිය සංවරය මුල් ස්වરૂපය සාධාරණයි නීති අනුකූලයි පෞද්ගලික නිදහසට ඉඩ තියෙනවා. නමුත් දිගේ එහාට යනකොට කොතනදී Tamange ගුණ ජීවිතේ විනාශ වෙයිද පිළිගන්නේ කොච්චරනම් නරක දුස්චරිත කටයුතු කර කරයිද කියන්න බෑ. මේ අතරමැද තියෙන්නේ මත් කොට ගෙනියන ස්වරූපය. ඒ නිසා යෝගාවචර ජීවිතයට විනාශකාරී බවක් ඇති වෙනවා. ගිහියත් උනත් අනවශ්‍ය ප්‍රමාණයක් මෝල කරන්න ගියාම සාමාන්‍ය දුස්චරිත වලට වැටිලා ගුණවත් මනවතුන්ගේ බැනුමට ලක් වෙනවා. පොලිස් වලින් නීතියෙන් පිරේ විලංග වැටෙන්න පටන් අර ගන්නව අවසානයේ කපාගාමි කර්මපත රස කරන බක්කටපත් වෙනවා. යෝගාවචර ඒ භයානකකම තියෙනවා. මේ නිසා යෝගාවචරය සාමාන්‍ය ප්‍රමාණයට සීලයෙන් තමන්ගේ ගුණ ජීවිතය රැකගත්තට පස්සේ සතිය පිහිටවීම මාර්ගයෙන් නිතරම දවස පුරාම සතිමත් වෙනකොට මේ ඉන්ද්‍රිය සංවරය ලං කරගත්තේ නැතිනම් නියම අවස්ථාවේදී නියම වේලාවේදී ඒ යෝගාවචර ජීවිතය බොහෝමත්ම අංකටු සහිත ජීවිතයක් වෙනවා. ඒ යෝගාවචර විතරක් නෙමෙයි. ඒ සාත්‍රාත්මචාරින් වහන්සේලාට වේසක කරනවා. ගුරුතුන්ටත් වේසක කරනවා. ස්ථානටත් වේසක කරනවා. නමුත් හොඳට මතක තියාගන්න තියෙන්නේ. අනුන් ගැන මයින්නකොට අනුන් ගැන කල්පනා කරනකොට යම් කිසි ප්‍රමාණයකට භාවනාව දියුණු නැති කෙනාට කවදාකවත් බෑ ඉන්ද්‍රිය සංවරය කරන්න. ඒක හොඳට තේරුම් ගන්න. ඒ නිසා යම් කිසි කෙනෙකුට Tamanට වැටහෙනවා නම් පරියන්කයට ගිහිල්ලා විනාඩියකින් දෙකකින් විනාඩි 5කින් 10කින් නැත්නම් පැය භාගයකින් සමාධිය ඇති වෙනවා. මේ ඇති වෙන සමාධිය දැන් වෙනකට වඩා කලින් ඇති වෙනවා. ඒ සමාධිය නිසා හිත හොඳට කත හොඳට තැම්පත් වෙන දකින්නවනේ අන්න Tamanta ආදර්ශයක් වශයෙන්ුයි මේ ඉන්දිය සංවරය ලං කර ගන්න ඕනේ. එනසම් සෑම යෝගාවචරයකම මේ විදිහට විය යුතුයි, මෙහෙම විය යුතුයි කියලා අපි අනුමනිත ගන්න ප්‍රමාණයක් නෙවෙයි මේ ඉන්දිය සංවරය. අර විදිහට සමාධිය Taman තුල බව වෙන ඒ වාගේම සති සම්පජඤ්ඤේ වැඩෙන ස්වරූපයක් දකින්නවනම් යෝගාවචරය හැකි තාක් ශක්තිය ඉන්දිය සංවරය දිනු කරන්නේ. ඒක මුලදී හොඳටම තේරුම් අරගෙන කර ගන්න ඕනේ ධර්මයක් වශයෙන් අහලා තියෙන්න ඕනේ කෘත්‍රිමව තමයි මේක ලඟ රංගපෑමකින් තමයි මේක අපි ජීවිතයට ලං කරගන්නේ නමුත් කවදාකවත් මතක තියාගන්න මේ රංගපෑම හැමදාම කරන්නේ ඒ රංගපෑම තාත්වික භාවයටපත් වෙන්න නම් දවසින් දවස දවසින් දවස සීලේ වැඩිවීමක් තියෙනවා සමාධිය වැඩිවීමක් තියෙනවා ප්‍රඥාවේ වැඩිවීමක් තියෙනවා එහෙමනම් මුලින් තමයි රහතන් වහන්සේ නමක් විදිහට ඉන්ද්‍රයන් සංවර කිරීම පවත්වාගෙන යනකොට ක්‍රම ක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ඉන්ද්‍රයන් සංවර වීම ස්වභාවික වෙනවා සති සම්පජාඤ්ඤයත් වැඩෙනවා අවසානයේ තමන් බලාපොරොත්තු වන්නා වූ රහත් මාර්ගයේ මේ මේ ඉන්ද්‍රයන් සංවරයේ විසින්පත් මේ නිසා තේරුම් අරගන්න ඕනේ මේක තමන් වශයෙන් මනින්න පුළුවන් තමන් වශයෙන් අවවාද කරගන්න පුළුවන් තමන් වශයෙන් නිග්‍රහ කරගන්න පුළුවන් ඒ මිසක්වත් මේ කරුණු ඇහෙන්න ඇහෙන්න අනුමණි කියන්නට. ඒ මොකද කාටත් පුළුවන් අර මුලින් කරන કૃතිම වැඩ පිළිවෙල කරගෙන යන්න. නමුත් ඒක yaade. සීලේ සමාධියෙන් ප්‍රඥාවෙන් අනුග්‍රහය ලැබෙන්නේ නැතිනම් මේ තමයි පටන් අරගත්ත ඉඳුරන් වශයෙන් සංවර කරගන්න පටන් ගත්ත ක්‍රමය යන්නේ. මේ නිසා ඒ සත්පුරුෂ ධර්මයක් වශයෙන් අනිකෝ සීල සමාධි ප්‍රඥා වැඩි වීමට කටයුතු කරන්නේ නැතුව හැසිරීම මාත්‍ර වශයෙන් පවණක් ඉන්දිය සංවරයට යන කෙනා අවසානයේ විහිළු කරන්නෙක් බවට පත් වෙනවා. ඒ සත්‍යයටපත් වීම නෙවෙයි මේ උපදේශ මාලාවේ බලාපොරොත්තු වෙන්නේ තමන් සීලේ පිහිටලා ගත්තා වූ මූල කර්මස්ථානයේ දියුණු කරගෙන යන වෙලාවේදී සමාධි ප්‍රඥාවල යම් යම් විදිහේ දියුණුවක් ඇති වෙනවා නම් ඒකට අනුග්‍රහ දැක්විය යුතුයි. ඒ අනුග්‍රහයේ පළවෙනි කාරණාව තමයි සීලය ඊගාවට ඇත්තා වූ සියුම් කාරණාව තමයි මේ ඉන්ද්‍රිය සංවරය. ඉන්දිය සංවරය පිළිබඳව අපි මේ තේරවාද પરම්පරාවේ මුල් මුල් උතුමන් වහන්සේලා දීලා තියෙන ආදර්ශ දිහා බලනකොට කොච්චරනම් විස්තර අපට ඉදිරිපත් කරලා තියෙනවද කියලා වැටෙනවා ඇස් ඇත්තේ නමුත් අන්ධේ කුසේ කටයුතු කරන්නයි කියලා උපදෙස් දීලා තියෙනවා. ඒ මොකද? ඒ ඇස් තිබුණාට තමන්ගේ තියෙන ඇහැ පුළුවන් තරම් කරකෝ කරකෝ මොනරෙකුවේසේ එහෙ මේ බලමින් ක්‍රියාකුසකුසේ විස්තර අනුව්‍යංජන ව්‍යංජන වශයෙන් බලමින් කටයුතු කළොත් අපිට පින්කර ලබා ගන්නා වූ ඇහැම මේ ಗುಣධර්ම ජීවිතේ කාබාසිනිය කරමින් ආශ කර. ඒ නිසා ඇසත්තේ නමුත් අන්දේ කුසේ කටයුතු කරා. කන් ඇත්තේ නමුත් බිහිරේ කුසේ කටයුතු කරා. බල ඇත්තේ නමුත් දුබලේ කුසේ කටයුතු කරා. ඥානය ඇත්තේ නමුත් මෝඩේ කුසේ කටයුතු කරන්නට වෙන මොනවාක්වත්ම කරලා බේරෙන්න බැන්නම් මල කඳක්සේ මිනියක්සේ ඉඳිමින් තමන් ගුණ ජීවිතය රැකගන්නේ මේ දෙන උපදේශ සාමූහික උපදේශ නෙවෙයි මේ වැදගත් එහෙම නැත්නම් අභිඥා බල සහිතව පාරමිතා සහිතව බොහෝම ඉක්මනට තමන්ගේ පරමාර්ථ ඉෂ්ට කරගත්තා වූ මහරහතන් වහන්සේලා ඒ අනෙකුත් තමන්ගේ සහෝදර සබ්‍රක්‍මචාරීන් වහන්සේලා අවසේ දෙන ඊ타ම කරුණාවෙන් ඊ타ම ප්‍රඥාවෙන් ගැඹුරු ධර්ම. නමුත් මේක සීල සමාධි ප්‍රඥා දියුණුවකින් තොරව කරන්න බෑ. ඒ නිසා ඉන්ද්‍රියේ ඉන්ද්‍රයන්ගේ ගුත්ත ස්වરૂපයේ වසాత භූ ස්වરૂපයේ යෝග ආචරයාගේ ජීවිතේ යෝග ජීවිතේ වර්ධනය සමගම දැක බලා ගන්න පුළුවන් ස්වરૂපයක්. ඉස්සර වෙලා මේ කෘතිමව කරනකොට තමයි නුහුරු භාවයක් ඇති වෙනවා. එහෙම නමුත් යෝග ජීවිතයේ දියුණුවක් ඇති වෙනවා නම් යෝග ජීවිතයේ වර්ධනයක් සිදු වෙනවා නම් Tamanට වැටෙනවා මේක ඉබේම පුරුද්දක් වශයෙන් සිදු වෙනවා. මේකට ප්‍රධාන වශයෙන්ම හේතු වෙන ධර්මයේ තමයි සතිමත් කරන කියන අනුකුඩා සෑම කටයුත්තකදීම සතියෙන් කටයුතු කරනකොට මුලදී ඒ සතිය පිහිටවීම කෘතිම භාවයක් වටිනවා යාන්ත්‍රික ස්වරූපයක් වටේනවා. නමුත් yaadene ඒ කියන්නේ පාරමිතා ශක්තිය ඇති ඒ සතිය පිහිටීමට ඉතාම ගෞරවයෙන් කටයුතු කරන කෙනාට ඉබේම පිහිටලා අවසානයේදී බොහෝම සිනිද්ධා තේල ධාරාව අහෝසි ඉරියාපතෝ කියන පාසාදික තුන් වහන්සේගේ තේර ගාතාවල සඳහන් කරනවා එවැනි ඉන්ද්‍රිය සංවරය ඇති කරගත් ඇත්තන්ගේ ඉරියව් පැවැත්වීම සිනිඳු තෙල් ධාරාවක් ඒ සිනිඳු තෙල් ධාරාව කවදාකවත් කඩ කඩ වීම ඇති නැහැ ඊටාමත්ම සිනිඳුව ගමන් කරනවා අන්න ඒ වගේ තමයි ඉරියාපතවල එක ඉරියාවක ඉඳලා අනිත් ඉරියාවකට මාරු වෙනකොට කලබල නැහැ. ඊටාමත් සාන්ත සුන්දර ස්වරූපයක් ඇති වෙනවා. මේක එකවර එන දෙයක් නෙවෙයි. මේ ක්‍රමානුකූලව දිනු කරගත යුතුයි කලින් අහලා තියෙනවා. ඊගාවට ඒ අහපු දේ ආනිසංස වටහා ගන්න. වටහා ගත්තොත් නම් එවැනි කෙනාට කුසල ඡන්දයක් පහළ වෙනවා. මේක මම කළ යුතුයි, මේව අත්දා බල යුතුයි කියලා. අන්න ඒ හැම අත්දා බැලුවත් දුෂ්කර කටයුත්ත. සමහරුනට හරියනවා සමහරට හරියන්නේ ඒ අනුව අපිට තේරුම් ගන්න පුළුවන් මේක කන්නාගය. ආදාසයක් බවට පත් වෙන අපේ ජීවිතේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් මේ ඉන්ද්‍රිය සංවරය අපි ළඟට ලං වෙනවද කියලා දැනගන්න. ඊගාව කාරණා වශයෙන් බුදු ජානන් වහන්සේ මේ සූත්‍රය සඳහන් කරන්නේ භෝජනේ මත්පන්තාව. තමන් ගන්න ආහාරයේ පමණ දැනගැනීම. මේ කාරණාවේ අර කලින් සඳහන් කර ධර්ම වලට ගැලපෙනවා. ගියන් වශයෙන් මේකේ අවශ්‍යතාවයක් ඇති නැහැ. මේක පිළිබඳව වැඩි කල්පනා කරන්න දෙයක් නැහැ. ඒ අතු භෝජන සංග්‍රහ මාර්ගයෙන් තමයි තමන්ගේ ජීවිතේ පවත්වන්නේ. නමුත් යෝගාවච ජීවිතයගේ එහෙම භෝජනය කියලා කියන්නේ කෙලි දෙල්ලම් පිළිස් කරන දෙයක් නෙවෙයි. නිතරම ප්‍රතිවීක්ෂා කරමි. නිතරම ධාතු වශයෙන් පිළිකුල් වශයෙන් මෙහි කරමින් පාවිච්චි කළ යුතුයි. ඒ මොකද සද්ධාවෙන් දෙන දේ වැළඳීම එක පැත්තක්. අනිත් එක තමයි රසගේ දෙයට අහුවෙලා රස තෘෂ්ණාව දිගේ ගිහිල්ලා බොහෝ විට මේ ඉන්ද්‍රයන් සංවරය අපි බාධා කර ගන්නවා. ඒ වගේම සීලය බාධා කර ගන්නවා. ඒ මොකද සත්වයා කියලා කියන්නේ මූලික වශයෙන්ම ආහාරයෙන් යැපෙන සත්වෙක්. සැපෙන තත්වයක්. ඒ තත්වය නිසා ආහාර ගවේෂණය කියලා කියන්නේ ජීවිතේම වෙනම බාල වර්ගයේ සතුන්. නමුත් මේ මිනිස්යාගේ ඒ තත්ත්වයටපත් වෙන මිනිස්යා බාල වර්ගයට වැටෙනවා. නමුත් මේ මිනිස්යා තේරුම් අරගත්තොත් මේ ආහාර මාර්ගයෙන් කය සැතපීම, කය වර්ධනයේ පමණක් නෙමෙයි ඊට වඩා ආධ්‍යාත්මික පක්ෂයක් මේ මිනිස්යාට තියෙනවා. ඒකට තනදී යුතුය කියලා එහෙමනම් මේ සම්පූර්ණ ආහාර සන්තුෂ්ටි රසගේදේම ධර්මාර්ථ කරගෙන යන්න ඒ සඳහා ප්‍රමාණ දැනගන්න ඒ ප්‍රමාණ දැනගන්නවයි ඒ දැනගත්තා වූ ඒ කරු කරන්නා වූ ඇත්තට විශාල වශයෙන් ආහාරයේ ඇත්තා වූ මේ සංවරය නිසා කාලයේ වශයෙන් කාය විවේක වශයෙන් චිත්ත විවේකයට තුන්දේ මේක නොදන්න ඇත්තෝ මේ කායම ඉස්සර කරගෙන නැත්නම් කාය වර්ධනයම ඉස්සර කරගෙන අනිකුත් සත්‍යයන් සමග වෙන විදිහට කියනවා විශේෂයෙන් කියනවා ත්‍රිසං සතුන් සමග එක විදියම සටනකට පෙළඹෙනවා ඒ පෙළඹිලා තමන්ගේ වටිනා කාලය තමන්ගේ හිතේ විවේකයේ බාධා කරගන්න. ඒ පාගෙම කල්පනා කරන්න ඕනේ මේ ආහා භෝජනයේ මත්ඤ්‍යතාවයේදී පමණට වඩා ආහාර පිළිබඳව දැඩි පාලනයකටපත් තුන මේ අපේ කය ක්‍රමකයටපත් වෙනවා. ශක්තිය නැති තත්ත්වයටපත් වෙනවා. Brahmacharyaට අනුග්‍රහය දක්වන්න බැරි වෙනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේ විවිධ අවස්ථාවල විවිධාකාර සූත්‍ර මාර්ගයෙන් ගෙන හර දක්වනවා මේක හරියට කඹේ ඇවිදින්න වගේ වැඩක්. ඊටාත්මේ සමබර භාවයෙන් පැවතිය යුතු දෙයක්. මේ නිසාම කිසිම කෙනෙකුට උපාධිය දෙන්න බෑ. මෙයා මෙන්න මේක හරි. මෙයා මේක වැරදි මොකද අපි ආහාර ගන්න වේල දවසකට වාරයක් දෙවාරයක් වෙන්න පුළුවන්. ඊළඟට ගන්න වාර අනුමාන තවත් වෙන මේ සෑම අවස්ථාවකදීම ඒ මොහොතේ තීන්දුව වෙන ධර්මයක්. මේ නිසා මේ ධර්මයේ පවතින ආ වූ එහෙම නැත්නම් මේ ආහාරය පමණ දැන ගැනීම කියන එකේ පවතින ආ වූ සියුම් භාවයේ කොච්චරද කියනවනම් මේක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ චරණ ධර්මයක් විදිහට ගත්තා. සර්වඥතා ඥාණයටම අහුවෙන සිවුම් භාවයක් මේකදී. ඒ නිසා යෝගාවතර වශයෙන් කටයුතු කරනකොට වර්ධින අවස්ථාවල් අනන්තයි. ඒ නිසා තමයි විශේෂයෙන්ම මෛත්‍රී කරන්න ඕනේ. අපි මතු මතේ ඉස්සරහට හැකිතාක් තුරට මේ ආහාරයේ මත්ඤ්‍යතාවයට යන්න ඕනේ. ඒ සඳහා මේ ගන්නා වූ ආහාරය මේ ගන්නා වූ පිඩ මේ වළඳනා වූ හපන්නා වූ හැපීමක් පාස සංගොඩි පීඩා. ඒ සඳහා අර කලින් සඳහන් කළා වගේ සතිමත් භාවය විස්තර වශයෙන් මේ පොත්පත්වල ආචාර්යන් වහන්සේලා පෙන්නනවා. ආහාර පරිේශණයේදී ප්‍රමාණි දරගන්න. විස්තරව මේ ආහාරය පිළිබඳව සතිමත් වෙන පුද්ගලයාට නම් මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාටම ගෝචර වන්නා වූ මේ ආහාර මත්ඤ්‍යතාවයේ පිළිබඳව පරිචයක් ඇති කර ගන්න පුළුවන්. එහෙම නැතිනම් ඒ ආහාරයේදී විවිධ පැතිවලින් යෝගාවචර ජීවිතයට බලපෑම ඇති කරනවා. එකක් තමයි අපේ කලින් සඳහන් කළ විදිහට සද්ධාදීය වශයෙන් පවතින ප්‍රමාණය, ඒ වාගේම තමයි Tamange කාලයට විවේකයට ඇති අවශ්‍යතාවය, ඒ වාගේම තමයි Tamange ශරීරයේ සෞඛ්‍ය මට්ටමේ සමබර කරගන්න. මේ සෑම දෙයක්ම බලපාන සක්මන. මේ සෑම දෙයක්ම බලපාන පරියන්කය. මේ සෑම දෙයක්ම බලපාන සමාධිය. මේ නිසා යෝගාවචරය ආහාර ගැනීමේදී හැම ආහාර වේලක්ම ඒ ප්‍රමාණීය දැන ගැනීම විශේෂයි තපීෂද. ඊටාත්ම ඒ අවස්ථාවේ Tamange හැසිරීමෙන්ම ඒක තීන්දුව කරගත යුතු තත්වයක් ඇති කරගන්නවා. ඒ මේ සම්බන්ධව මට තියෙන පුද්ගලික අත්දැකීමක් තමයි ඒ අපි අර බුරුමේ ඉන්න කාලේ ඒ සමහර වෙලාවල් වලදී ඒ කුංචි ස්ථානේ අක්‍රයකට අක්‍රයකමාරකටදී බොහොම ටිකක් ලොකු ඒ ස්ථානේ කොට නැගිලි වලින්මයි පිටලා තියෙන්නේ 500ක් දෙනක් මේ මේ විශේෂම මේ ග්‍රීස් මේත්වයේ පොඩි ළමයි අවුරුදු 8 18 මැද ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන් 250 250 වාසයේ වැඩි කරනවා ඊට අමතරව කාර්ක සංඝයා ඉන්නවා ඊට අමතරව ආගන්තුක වශයෙන් පැමිණෙන ගුරු මණ්ඩලයක් පවතිනවා කැපකාරය පවතිනවා. කුංචි කෑම අපි කෑම ගන්න දානශාලාව ඒ 600කට 700කට වශයෙන් බලනවා නම් කුංචි. නමුත් සෑහෙන ලොකුයි සාමාන්‍ය ප්‍රමාණය බලන්න. එක වතාවකට 300 දෙනෙක් අතුල් කරනවා. 300 දෙනෙක් අතුල් කරලා එක විනාඩි 20ක් ඇතුළත ඒ 300 දෙනාගෙම ආහාර කෘත්‍ය හමාර කරනවා. සමහර කළ තව විනාඩි 10ක් ඇතුළත නැත්නම් 15ක් ඇතුළත තව 300කට දාන ශාලාව සකස් කරනවා. ඒ සඳහා සෑහෙන ප්‍රමාණයක් කාර්ක සංඛ්‍ය අවශ්‍යයි. සෑහෙන ප්‍රමාණයක් අඩිසර කාර්කයෝ එහෙම නැත්නම් කැපකාරක ඇත්තෝ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයෙන් අවශ්‍යයි. අර පැවිදි නැත්තන්ගේ දෙමාපියොත් සමහරලාට ඇල උදව් කරනවා. මේ නිසා දාන ශාලාවේ ඒ වෙලාවේ සම්පූර්ණ කඩිසර භාවයක් පවතී. මෙන්න මේ වෙලාවේ ප්‍රධානම වාදාචාර්යන් වහන්සේ දානශාලාවේමයි ගත කරා. කිසිම කෙනෙක් හදිසි කලබල භාවයක් වෙන්න බෑ. අතන ඉන්න කෙනෙකුට මෙතන ඉන්න කෙනා හයියෙන් කතා කරන්න බෑ. හැම කෙනෙක්ම යන්ත්‍රානුසූරයෙන් කටයුතු කරන්න. බිම එක බත්තටයක්වත් යන්න. ඊගාව දානශාලාව ගාති කරනවා. විශේෂ කාරණාවක් වශයෙන් මම සඳහන් කරන්න හදන්නේ මේ 300 දෙනාටම එකම ඉඳුල් භාජනයක්වත් තියන්න. කිසිම කෙනෙකුට බෙදන්න දෙන්නේ නැහැ. ඉස්සරහා දාහනේ බෙදලා තියෙනවා. Tamange පාත්‍රය අරගෙන යනවා. Tamanට අවශ්‍ය ප්‍රමාණය ගන්නට ඒක ඉවර කළ පාත්‍රය අරගෙන යන්න ඕනේ. හොදන්න දෙන්නේ නැහැ පාත්‍රය. ඉඳුන් තැනක දාන්න දෙන්නේ නැහැ. ඒ නිසා ගත්ත ප්‍රමාණය වටිනවා. මේ රට බොහොම දුක්පත් රටක්. මේ අවස්ථාවට දාන දෙන්න එසේ මෙසේ කෙනෙකුට දානයක් දෙන්න බෑ. පංචයකට හයියකට දෙන්න දාන. ඒ නිසා එකම කඳුලක්වත් විශ් කරන්නේ නැතුව පාවිච්චි කරන්න අර අවුරුදු 8 දරුවන්ට කාර්ය සංඥාව ගන්න. ඉගැන්වෙ නැත්නම් බෝවාදාචාර්ය ස්වාමීන් වහන්සේ දඬුවම් කරන්නේ කාර්ය සංඥාව. කාර්ය සංඥාව વિશે තමයි බලාගන්නේ. මේ පොඩි දරුවෝ හැසිරුණොත් දැක්කොත් පොඩි දරුවට කාරණාව කියලා දෙනවා. නමුත් දවස් දෙකකට තුනකට සැරයක් කාර්ක සංඝයා රැස් කරලා මතක් කරලා දෙනවා මේ කටයුතු වලදී මෛත්‍රියමයි. මේ කටයුතු වලදී කරුණාවමයි. එනත මේ කටයුතු වලදී ප්‍රඥාවමයි. මෙන්න මේ විදිහට අපි ආහාරය පිළිබඳව පවතින්න ඕනේ කියලා ඒ පොඩි දරුවන්ට පුහුණු කළේ දේ පිළිබඳව ඒ කාරක සංඝයාට කරන පුහුණුවේදී හොඳට වැටහෙනවා අනේ මේ බුදුරජාණන් වහන්සේ දුක්පත් රටවල් වල වෙනසක් පුංචි දරුවෝ කියලා වෙනසක් කියන්නේ හැම හම් වෙන දෙයක්ම සද්ධා දෙයිය කොච්චර ගෞරවයෙන් සලකන්න පුරුදු කරනවාද එහෙම සලකනවනම් කොච්චර මේ දායකයන්ට පිංසිත වෙනවා. ඒ වාගේ භාවනා කරන කෙනාට ඒ සම්පූර්ණ ආහාර ගන්න වේල ආහාර ගන්න අවස්ථාව සම්පූර්ණ සතිමත් වෙන්න ඕනේ. කඳේ යවිදින්න වගේ වැඩක්. මේක පිළිබඳව බුදුරජාන් වහන්සේ දීලා තියෙන උපමාව මේ පුත්‍ර මාංශ උපමාව අහනකොට ඇඟ කිලිපොළ. ඒ ධර්මයේ කටයුත්තක් මේ ආහාර වැළඳීම, ආහාර පිළිගැනීම, ආහාර පිළිබඳව සතිමත් වීම කියලා. මේකට කිති බුදුජාණන් වහන්සේ දීලා තියෙන උපදේශය තමයි පිටක් පිටක් ආස ප්‍රතිවේක්ෂාවෙන් කටයුතු කරන්නේ. නමුත් ඒ කටයුත්ත ඉතාමත්ම මුළු ජීවිතේ පුරාම දවස පුරාම පැතිරිච්ච කටයුත්තක්. ඒ නිසා කෙනෙකුට ඒ පාරගෝ භාවයට මේ නැත්තම් ප්‍රවීණ භාවයට ය아가න්න බොහෝම කලයි. අද ඊටාම් ප්‍රවීණව කටයුතු කරලා ඊගා වේලේදී වර්ධින් පිළිදී. මේ නිසයි මේ වගේ ධර්මයේ හැමදාම අපි ඉස්සරහින් තියෙන කණ්ණාඩියක් වගේ. එහෙම නැත්නම් ආදාසයක් වගේ. උදව් උපකාරක. Tamanට අදට වැඩිය හෙට මගේ වැඩපිළිවෙල දියුණු කාවයක් තියෙනවා. මහානකමේ එහෙම නැත්නම් සාමනීර කමේ එහෙම නැත්නම් සීලවන්ත කමේ උපාසක කමේ මට යාදෙන ගතිය මුල්බසින ගතියක් පවතිනවා. මේ එකිනෙකක් වශයෙන් මේ කරුණු පරියන්කේදී සමාධියට තුඩු දීම දැක ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට යනවනම් අන්න අපිට කියන්න පුළුවන් මේකට ථේරවාදී කියලා. මේ ථේරවාදී කියලා කියන්නේ ඉෂ්ඨවිදයන් වහන්සේලාගේ වාදයක්. ඉෂ්ඨවිද කියලා කියන්නේ තහවුරු වෙච්ච යත්තන්ගේ වාදයක්. තහවුරු වෙන්න නම් පවතින සම්මතිය හැටියට උපසම්පදා වෙලා අවුරුදු 20ක් ඒ උපසම්පදාව නොපින්දකව. අන්න උන්වහන්සේලාට තමයි තේරෙන්නේ මේකදී කොහොමද සීලය කොහොමද ඉන්ද්‍රිය සංවරය කොහොමද භෝජනීය මත්පැන් යුතාව කොහොමද జాగරියාණු යෝගී කියලා ඒ නිසා ආධුනික ඇත්තෝ හැම වෙලාවෙදීම මතක තියාගන්න අපිට රුචි අරුචිකම් අපිට කැමැති අකමැතිකම් ඒව පුංචි නෙමෙයි ඒවා නොසලකා හැරිය යුතු නෙමෙයි නමුත් අපිට මේ තෙරුන් වහන්සේගේ ආශ්‍රය වැඩිහිටියන්ගේ ආශ්‍රය හැමදාම ලැබෙන්නේ ලැබිච්ච අවස්ථාවේදී අපේ මතිමතාන්තර ඉදිරිපත් කරන්න ගත්තොත් ඒ තේරවාද ආචාර්යවරු කවදාකවත් මුලින් නමලා තියෙන කලවලට වතුරක් කරන්න යන්නේ නැහැ. ඒ නිසා මේ වටිනා ගුණ ධර්ම, ඒ වටිනා ධර්ම අහක ඇත. ඒ මොකද තමන්ගේ මතය ඉස්සර කරන. තමන්ගේ රුචි අරුචිකම් ඉස්සර කරන. වාදයේ ඉස්සර කරන. මේ නිසා තෙරුන් වහන්සේලා නිසප්පේ. ඒ නිසා ආධුනික කාලයේදී අපි පුළුවන් තරම් අපේ මති මතාන්තර පොඩ්ඩක් බැහැර කරලා මොකද ඒක කොහොම කරත් අපි ළඟ තියෙන දේ. නමුත් මේ ලාද අවස්ථාවේදී පුහුණු වෙන අවස්ථාවේදී හිත මුරුතු වෙච්ච අවස්ථාවේදී මේ වටිනා තේර ගති තේරවාදයේ රකින්න ගති අපිට ලං කර ගන්න නම් අපි මේවා කල් පුරුදු කරන ආපු මේ ගිහි ගති ගිහි ප්‍රඥාව ගිහි දනු ගිහි වාද පුළුවන්තරම් අයින් කරලා මේ තෙරුන් වහන්සේලාගේ ගුණ ලං වෙන්න ආරම්භ ඒකට මේ භෝජනේ මත්තයන් තමයි බොහොම ප්‍රසිද්ධ කාරණා අශෝක රජතුමා වාගේ මිත්‍යාදිත්‍තික රජවරු එදා බමුණන්ටත් භික්ෂුන් වහන්සේලාටත් සමව බොජුන් දන් දීමේදී මහ විශාල වෙනසක් දැක්කා. එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බණක් අහලා නෙවෙයි මේ තෙරුන් වහන්සේලාගේ ඇවතුම් පැවතුම් දිහා බලලා තේරුම් අරගත්ත මිනිස්සු හැදිච්ච මිනිස්සු. සભ્યත්වගත මිනිස්සු. ඒ මොකද සත්‍යාගේ සත්‍ය ස්වરૂපේ මත වෙන කැමකම් වෙලා. නැත්තම් කාම කෘත්‍ය කරනවා. කාම කෘත්‍යයෙන් බැහැරව ගත කරන සත්තුන්ගේ යථා ස්වરૂපේ මතුවෙන කැමරා. නිල වගේ නිලා ගතිය මතුවේ. කපුටගේ කපුටු ගතිය මතුවේ. ඒ වාගේ මිනිසයා කොච්චර හැදිලාද කොච්චර සભ્યත්වගත වෙලා ආදීනවද කියලා දැනගන්න පුළුවන් ඉන්නේ දැන් කැම ගන්න. ඉතින් මොකද ඕනම කෙනෙකුට වාද කරන්න පුළුවන් සෑම සතෙක්ම යැපෙන්නේ ආහාරය නිසා ඒක විවේකීව ගන්න ඕනේ. දුචර්චෝ ගන්න ඕනේ. මේක කවුරුත් වාද කරන්නේ. නමුත් දකින්න කෙනාට පැත්තකට වෙලා ඉඳලා මේ තර්කය මේ ෘචි අර්ථයන් කොහොම වුණත් සමූහයක් වශයෙන් ආහාර නාස්ති නොකර පවතිනේ ආර්ථිකයට හරිය කමන්නේ ගැළපෙන ආහාර ගැනීම මේකය මේක නොවේය කියලා වැටේ. අපි විශේෂයෙන්ම යෝගාවචර පිළිස අන්න එවැනි නිරීක්ෂකයන්ගේ දෝෂාරෝපණයට පවා ලක් නොවි ආරක්ෂා කරන ආරක්ෂක ධර්ම දේශනාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ආහාරයේ මත්ඤ්‍යතාව පිළිබඳ ප්‍රශ්න. එහෙම නැත්නම් මේ ප්‍රතිවේක්ෂායුක්ත වළඳන්. ඒ වගේම වෛද්‍ය විද්‍යාවේ හොඳටම පිළිගත් කාරණාව තමයි ආහාර ගැනීමේදී ඉතාමත් මෙහිමිට හැකි තාක්‍රට මුඛයේදී ආහාර හොඳට අඹරලා හොඳට ඒ කෙල සමග මිශ්‍ර වෙලා බඩට යනවනම් පල්ලෙහාට යනවනම් දිරවීම හොඳයි. විපස්සනාවට මේක උපදේශයක් වශයෙන් දෙනවා. ආදර්ශයක් වශයෙන් දෙනවා. අරමුණ ඇහැට වැටුණට පස්සේ මේ අරමුණ නාම රූප වශයෙන් බෙදලා හේතුඵල වශයෙන් බෙදලා තේරුම් ගත්තොත් ඒ අරමුණ කවදාකවත් රාග රෝග ඇති කරන්නේ නැහැ. ද්වේෂ රෝග ඇති කරන්නේ නැහැ. මෝහ රෝග ඇති කරන්නේ. ඇහෙන දේ සද්දය නාම රූප වශයෙන් හේතුඵල වශයෙන් හොඳටම කණේදිම බෙදලා තේරුම් ගත්තොත් ඒකේ රාග දෝෂ මොහ ඇති කරන්නේ. ඒ වගේම තමයි මුකේට වැඩි ආහාර පිට හොඳට අඹරලා හොඳට කෙල සමග මිශ්‍ර කරලා ගත්තොත් හරියට සතියට අරමුණක් යට කරගන්නවා. ඒ සතියට යට වෙච්ච අරමුණේ ලොකු ආරසාවක් තියෙන යෝගාවචර ජීවිතේ. ඒ වගේම තමයි හොඳට අපලන විකල වළඳන ආහාරය ශරීරට ගොඩක් පෝජාව දෙනවා. මේක බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ විනය ධර්ම පැත්තෙන්. නැත්නම් ධර්ම විනය පැත්තෙන් පත්‍ය වේක්ෂාමීත්ව වළඳන්ට එතකොට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් ජීවිතය මේ ආහාරයේ මත්ඤ්‍යතාවයේ දිහාවට යන මේකත් හඳුන්වා දීමක් කරන්න පුළුවන් නමුත් තමන්ගේ ජීවිත ආදර්ශයෙන්ම දවසින් දවස දිනු කර යුතු කාරණා අවසාන කාරණාව జాగරියානුයෝ జాగරියානු කියලා කියන්නේ නිදින් පරිම පිළිබඳව කරන්නා වූ යෙදව නිද බහුලී නිදි භාවයේ නිදිමත භාවයේ බහුලීකරණය කිරීම මේ ජීවිතයේ ඉඳුරන් ඉඳුරන් නෙවෙයි මේ ඉන්ද්‍රිය සංවරය නැත්තම් ඉරියාපත පිළිබඳව නොපුහුණු භාවයේ පිළිබඳ ලකුණු යම් කිසි කෙනෙකුට ඉඳීමය සිටීමය අවිදීමය නිදීමය කියනා වූ මේ ප්‍රධාන ඉරියාපත එනතම් සම්පජාඤ්ඤ වශයෙන් පෙන්වනකොට ආලෝකිතේ විලෝකිතේ ඉදිරියට බැලීමේදී පැත්ත බැලීමේදී ඉදිරියට යෑමේදී පස්සට යෑමේදී ආදී වශයෙන් ඇත්තා වූ අනු කුඩා සෑම ඉරියාපතයක්ම අසංවරව අසතිමත්ව ගත කරනවන ලොකු ශක්තියක් විනාශ ලොකු වෙහෙසක් පවතිනවා විශේෂම කාරණාව අද ලෝකෙ පෙන්වන්න දෙන්න හදන්නේ සමබර භාවයේ නැතුව. මහසංවර කරන වැඩවලදී තමන්ගේ කය එක පැත්තක වෙහෙස වෙලා නමුත් යන්ත්‍රයක් විදිහට ඒ වේසිච්ච පැත්තම වෙහෙස වෙමින්ම දිගට කරගෙන යනවා සතියෙන් හෝ සම්පජඤ්ඤයෙන් මතක් කරලා දෙන්න අතරක් දෙන්න. අසතිමත් අසම්පජඤ්ඤ කාර්යය. දිගින් දිගට මේ විදිහට මේ යන්ත්‍රය වැඩ කරනකොට එක පැත්තක් ගෙවීම වැඩි වෙනවා. එතකොට ඒ ගෙවිච්ච ප්‍රමාණය නැවත වැඩෙන්න දිග විශ්‍රාමයක් අවශ්‍යයි. ඒ දිග විශ්‍රාමයේ තමයි තද නිින්ද වශයෙන් ගන්න. ඒ නිසා විනායක ස්වාමීන් වහන්සේ හම්බෙන්නේ ගිහිව ආපු කාලෙදී මතක් කරපු දෙයක් තමයි මේ සතියෙන් යුක්තව එදිනදා කටයුතු වල සම රසව නැත්නම් හැම කටයුත්තකදීම සම රසය මතු කරගන්න විදිහට කටයුතු කරන කෙනාට ඒ ඉරියව්වේම විස්රාමය ලැබෙනවා. ඒකට වෙනම විස්රාම ගන්න කියලා වෙනාවක් අවශ්‍ය කරන්නේ. කරන සෑම දෙයක්ම ඒ ශරීරයන්ට ගැළපෙන සමබර විදිහට කටයුතු සිද්ධ වෙනවා. අන්න එතකොට අතිනිද්ධා තීල ධාරාව අභෝසු ඉරියාපතෝ ඒ එවැනි හොඳ විස්්‍රාම වෙමින් කටයුතු කරන කෙනාගේ දිහා බලන්ටත් ප්‍රසාද බොහෝ ප්‍රසාදජනකයි මුන්න විදිය කටයුත්තක් කරා මෙන්න මේක මේ විදිය විස්්‍රාමයක් සම්පූර්ණ වෙනම ගත නොකර නැත්නම් තද බල නිින්දකට අවශ්‍යතාවයක් නොදී දවස පුරාම මේ ශරීරයේ වැඩ ගන්න වෙලාවේදී සමබරව කටයුතු කරන්නේ නැත්නම් ජාග ධානය යෝගී බොහොම දුෂ්කරයි. මේ නිසා යෝගාවචර ජීවිතයේ මුලින් පටන් ගන්නකොට ඊට පස්සේ අවුරුද්දක් යනකොට දෙකක් යනකොට තුනක් යනකොට වශයෙන් Tamange මේ ඉරියව්වල මේරිච්ච කමක් තියෙනවා. වඩා වර්ධනයක් සිද්ධ වෙනවා. ඒ නිසා මේ ජාග ධානය යෝගී කියලා කියන්නේ රාත්‍රී කාලයට විතරක් බලපාන ශික්ෂාපදයක්. නිින්ද වේලාවට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා දවල් කාලේ සක්මණේ පරියන්කේ ඉරියව් පවත්වන්නට ඒ ඉරියව් පවත්වන අවස්ථාව පාස සති සම්පජාන. ඒ වගේම රාත්‍රියේ මධ්‍යම මූල මුල් කාලේ මේ විදිහට ඉරියව් පවත්වන. මධ්‍යම යාමේ සිංහසේ යාවෙන් සැත පේනවා. පස්චිම යාමේ නැවතත් සක්මනේ ඉරියව්ව සක්මනේ පරියන්කේ වශයෙන් මේ කෙලස් ධර්ම දුරු කිරීමේ කටයුත්ත ඊළඟ. මේ දේ තේරුම් ගත්තේ නැති වෙච්චහම බොහෝ දෙනා බොහෝ කාර්යභාර කරනවා. নানা ප්‍රකාර දේවල් මම කළ යුතුයි මගේ ගිය යුතුයි කියලා පවරාගෙන ඒ අනුව කාර්යශීලී වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් කර්මාන්තශීලී සමාජශීලී ස්වරූපයකටපත් වෙනවා. ඒ සෑම කටයුත්තකදීම ලාමක වශයෙන් නැත්නම් සාමාන්‍ය අඩු ලංශයෙන් සිද්ධ වෙන කුසල් සිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. කුසල් සිද්ධ වෙනවා. ඒ චේතනාවත් හොඳයි. නමුත් නැත්නම් කරුණා චේතනාවත් හොඳයි. ප්‍රශ්නේ තියෙන ප්‍රඥාවේ අඩුකම. අපිට ලැබිලා තියෙන මේ වටිනා අවස්ථාව නැත්නම් මේ පූර්ණ කාලීන යෝගාවචරය මතින් ඒ උපදෙස් සහිතව ස්ථානයක් ලැබිලා කරගෙන යන වෙලාව හැමදාම හැමතැනදීම තියෙන දෙයක් ඒ අවස්ථාව උපරිම වශයෙන් උතුම් වශයෙන් සියුම් වශයෙන් ප්‍රණීත වශයෙන් පාවිච්චි කිරීමේ තම තමන්ගේදී ලැබෙන සියුම්ම දේ දිහාවට හිත යොදනවන ඒ යෝගාවචරය මේ අබබ්බෝ පරිහානාය පිරීමට අභව්‍ය පුද්ගලයා පාටපත් වෙනවා නිබ්බානස්සේව සාන්තිකි. ඒ මොහොතේම නිවේ. ඒ හැම මොහොතකම සාන්ත සුන්දර භාවයක් අත්දකින්න. මෙතෙක් මේ දේශනා කරපු සෑම කාරණාවකම ගත්තාම මේ සාන්ත සීතල භාවයක් කිපෙන සුළු. එහෙම නැත්නම් කුප්පන සුළු. නැත්නම් උනන්දුව වැඩි කරන සුළු, චලනය වෙන සුළු, හිත විපිලිසර වෙන සුළු භාවයක් දෙක අතර සියුම් ඉරක් ඇඳලා පේනවා. ඒ නිසා මේ జాగරියානි යෝගයේදී යෝගාවචරයාගේ ඉන්ද්‍රයන් සංවරය පිළිබඳ විශේෂයෙන්ම ඉරියව් පිළිබඳව සමබර භාවය පිළිබඳව විස්තර මේ ගැන සඳහන් කරනකොට නොකියාම බැරි කොටසක් තමයි යෝගාවචරයා මේ දේ ඒ කියන්නේ ඉරියව් පැවැත්වීමේදී විශේෂයෙන්ම අවශ්‍ය කරන සක්මනේ වැඩ බොහෝ යෝගාවචරයින්ට මේ යෝග කර්මයේ යෝග ජීවිතයේ අසාර්ථක වෙන්න ප්‍රධාන කාරණාවක් වශයෙන් ඉදිරිපත් කරන්න පුළුවන් සක්මන තේරුම් ගැනීම එක. සක්මන වෙනුවට විවිධ වැඩ කරන්න කැමති. මේ සක්මනීයම ගත කරනවා නම් එක තැනම එහාට මෙහාට යන එක යෝගාවචරය බොහෝ විට ප්‍රඥාව කියලා හිතාගෙන ලෞකික ප්‍රඥාවෙන් පුරුද්දෙන් කල්පනා කරන මේ කාලේ නාට්‍ය කිරීම. භාවනාව කියන්නේ නම් බද්ධ පරියන්කේ ඉඳගෙන කන්ද දිජ්ජෝ තියාගෙන පුළුවන් තරම් වෙලාව ඉන්න එකයි. ඒ නිසා මේ සක්මනේ කාලේ නාස්ති කිරීමක් කියලා අඩු තක්ෂේටපත් කරන නිසා ඒ ගමන වැඩි දුර නොගොහි ජරා දිරාවටපත් වෙනවා. ඒ නිසා මේ යෝගා මේ జాగරියාන යෝගයේ වගේ දේවල් යෝගාවචරය අනුව යෝගාවචර දවසින් දවස පිළිහෙන්න පටන් ගන්නවා. ලෙඩ රෝග බහුල වෙනවා. ශරීරයට ආව විෂමපත් තම භාවයේ දියුණු වෙන්න පටන් ගන්නවා. සක්මන පිළිබඳව මේ වාගේ මේ ලැබී තියෙන කෙටි කාලය තුළ විස්තර සුවා ඉදිරිපත් කරන්න අමාරුයි. නමුත් එක ආනිසංශයක් තියෙන්නේ අධධානකමෝ. දුරදි කියන වැඩපිළිවෙලක ඉවසා ගන්න පුළුවන් ස්වරූපේ නැත්නම් ඉවසීමේ යුක්තව අවසානයේ දක්වා දුර ගමනක් යන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් සක්මන කරලා. ඉතින් මේ නිවන් ගමනේ අරියත් මාර්ග ඥානය දක්වාම යන මේ ගමන බොහෝම දුරදි කියන ගමන. ඒ ගමනේදී මුල් අවස්ථාවල් වල මේ ලැබෙන සීල සම්පන්න භාවය ඉන්ද්‍රියන්ගේ බුද්ධ ස්වરૂපය ආහාරේ මත්ඤ්‍යතාවේ జాగරියාන යෝගයේ වගේ ඒ මූලික උපමාන පුංචි කළ සලකලා නීරස කළ සලකලා සාදරයෙන් පිළිගන්නා භාවයෙන් ඈත් කළ සලකලා කටයුතු කරොත් ලොකු ලොකු අත්වල්ලන්ට උත්සාහ කරනවන වහවා ප්‍රතිඵල ලබා ගන්න උත්සාහ කරනවන මේක සද්ධර්මයෙන් ඈත් සත්පුරුෂ ධර්මයෙන් ඈත් වෙන නිසා බොහොම ඉක්මනට ජරා දෙකවටපත් වෙනවා. මේ නිසා මෙවැනි ධර්ම නිතර නිතර මෙනෙහි කරනවා. ඒ මොකද මේ සෑම අපි සෑම සියලු දිනාටම මේවෙන් ගන්න තියෙන ආදර්ශ තියෙනවා. ඒ ආදර්ශ නිතර මෙනෙහි නොකළොත් සාමාන්‍ය ඒ යති වටිනාකම දුර්වල වෙලා යන පටන් ගන්නවා. නොදැනී යන පටන් ගන්නවා. දියාර භාවයටපත් වෙනවා. නිතර නිතර මතක් කරනකොට තමයි වැටෙන අපේ ගුණ ජීවිතවලදී කොයි කොයි අවස්ථාවල මේ එක එක ධර්ම සම්බන්ධ වෙනවද? ඒ ඒ පුංචිත අපි අතුරු සිදුරු වහලා ඉර කරලා තියාගත්තොත් අපි විශාල බැම්මකින් ශාල ජල කඳක් රැස් කරගන්න සූර පුරුෂයෙක් පහටපත් වෙනවා වගේ. එහෙම නැතු මේ පුංචි පුංචි දේවල් අතහැරලා මහා මහා දේවල් කරන්න ගියාට කවදාකවත් ඒකේ මුල් බැස ගැනීමක් වෙයි. ඒ නිසා මේක තේරවාද ක්‍රමයට යන්න නම් පුංචි වුණා. ඒ දෙන උපදේශ ඊටාම ගෞරවයෙන් පිළි අරගන්න ඕනේ. ඒක තර්කයට, වාදයට, රුචියට එහෙම නැත්නම් ගුරු මත මම දන්නා දේ මෙහෙමයි, මගේ ගුරුන් ආශි කිව්වේ මෙහෙමයි කියලා බැහැර කරන්න පටන් අරගත්තොත් මේ සියුම් ධර්ම වලට තනියම හිත ගන්නවා. ඒ තනියම හිත ගන්න බැරි නිසා ඒ ධර්ම අසරණ වෙනවා. ධර්මයේ අසරණ වෙනකොට යෝගාවචරය අසරණ වෙනවා. ඒ නිසා යෝගාවචරය තේරුම් අරගන්න සරණේ පිළිද පවතින්නේ මේ සියුම් ධර්ම කොටස්. මේ ධර්ම කොටස් වලට අපි පණ දෙනවා නම් ගෞරව කළ සලකනවා නම් දවසින් දවසේ දවසින් දවසේ ඒ ධර්ම කොටස් අප වාරසා කරනවා අපි ධර්ම කොටස් ආරසා කරනවා. එතකොට ධර්මයේ හැසිරෙනා වූ අපි ධර්මයේම හැසිරෙන ධර්මයේම ආරසා වෙන පිරිසක් බවට පත් වෙනවා. ඒ නිසා මේ ධර්ම හතර පිළිබඳ බුදුරජාණන් වහන්සේ කෙටි හැඳින්වීමක් කරන්නේ මේ ධර්ම හතර දවසින් දවස මෙනෙහි කරමින් ඉදිරිය බලන කෙනා පිරිහීමට අභව්‍ය නැත්නම් නුසුදුස්සෙක් බවට පත් වෙනවා නිවනට ලං වෙනවා කියන එක. ඒ නිසා මේ තුවාකල් මේ ධර්ම දේශනාවට ගෞරවයෙන් අසා සිටීමේ සියලු දෙනාම මේ කියනා වූ ධර්මයට බැඳීගත් පිරිසක්. පිරිහීමට පිළිීමට අභෞවිය වෙන්න නැත්නම් නුසුදුසු භාවයේ බොහොම කැමැති. නිබ්බානස සාන්තිකේ කියන මේ නිවනට යන්න කැමැති අත්ෝ. ඒ නිසා අපි මේ ධර්ම කොටස් නැවත නැවතත් අපි ළඟ දැනටමත් ඇත්තා වූ මේ භාවනා අත්දැකීම් සමග කලපමින් අපි ළඟ දැනටමත් ඇත්තා වූ මේ න්‍යාය මූල ධර්ම කොටස් සමග කලපමින් ඉදිරියටත් මේ ධර්ම වලින් අපිට ලොකු තියුණු භාවයක් චිවුණු භාවයක් අත්දැකීම් වලට ලැබේවා ඒ වගේම අපගේ ගුණ ජීවිතේටම අපිටම අතට ලැබුණු කණ්ණාඩියක් වගේ ආදාසයක්සේ අපේ ගුණ ප්‍රතිබිම්බේ මෙහි වැටි ගනිත්වා කියන කල්පනාවෙන් සාදරයෙන් මේ ධර්ම ඉදිරිපත් කරගන්න. එහෙම ඉදිරිපත් කරගන්නවා නම් ඒ නිවන් මඟට අවශ්‍ය කරන්නා වූ ශ්‍රද්ධාවය, වීරියය, සතිය, සමාධිය, ප්‍රඥාව ආදී ඉන්ද්‍රිය ධර්ම දිනු තුන භාවයටපත් වෙනවා. මේ ධර්ම දේශනාවෙන් අප බලාපොරොත්තු වෙන්නේ එවැනි ඉන්දිය ධර්ම දිනු කර ගැනීමේ සම්පූර්ණ කාය ජීවිත නිර්පේක්ෂ ව්‍යාපාරිකෙදි මේ පිළිසෙට මේ ධර්ම දේශනා මාර්ගයනොත් ඒ ශ්‍රද්ධාව වීර්යය සතිය සමාධිය ප්‍රඥාවාදී ඉන්දිය ධර්ම තව තවත් වඩා දියුණු වේවා කියන මෛත්‍රී කල්පනා කරුණා භාරත ප්‍රාර්ථනාව ඒකයි මෛත්‍රී කරුණා සාගත ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතනින් මාර්ග තාවතාච අනුරෙහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාච අම්මේහි සම්භතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්ථාවතාච අම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශත්තා ච භුම්මත්තා දීවානාගා මහින්దికා පුඤ්ඤං තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං